විදායක බලතල අඩු කරමින් ස්වාධීන කොමිසන් සභහ ක්‍රියාත්මක කරමින් දහ නමනි සංසුන් සම්මතවීම මේ රටේ ජනතාව ලැබූ විශාල ජයග්‍රහණයක් විශේෂයෙන්ම ඒකාධිපති බලය ශක්තිමත් කරන්න ගෙනාපු දහටවැනි සංශෝධනය මුළුමනින්ම බල රහිත වුණා නැවත ස්වාධීන කොමිසන් සභහ ක්‍රියාත්මක කරන තත්ත්වයක් ඇති වුණා මේක රටේ ජනතාව ලැබූ විශාල ජයග්‍රහණයක් විදිහට අපි මේක දකිනවා